අපිට පැවිදි වෙච්ච මුල් අවදියේදී හැඟුණා ඇත්තටම අපේ මනසත් ටිකක් සංවේදී මනසක් හැටියට අපිට නිතරම හිතිච්ච දේ තමයි මට ප්‍රශ්න ඇති නොවි අනිත් අයගෙන් බාධා ඇති නොවි මේ පැවිදි ජීවිතයේ සතුටින් හොඳට පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්න ඕන. ඒ සඳහා බාධක නොපැමිණේවා, කරදර නොපැමිණේවා, දුක්ඛම් කටළු නොපැමිණේවා, සිත් ඇති නොවේවා මගේ අතින් වැරදීම් සිදු නොවේවා එහෙම ආකල්පයක් එහෙම අදහසක් අපිට තිබුණා. එතකොට බැලූ බැල්මට එහි ඇති වැරද්දක් නෑ. ඒක බොහොම අහිංසක ප්‍රාර්ථනාවක්. හොඳ ප්‍රාර්ථනාවක්. නමුත් ප්‍රාර්ථනාව ඒක වුණාට මේ විදිහට හිතන්න හිතන්න අපිට චිත්ත පීඩා වැඩි වෙන්නට පටන් එතකොට අපි පින්කම් කර කර ප්‍රාර්ථනා කළා මට ජීවිතේ ප්‍රශ්න අර්බුද ඇති නොවේවා හොඳින් සාමකාමීව මම මේ කරන කටයුතු ටික කරගෙන යන්නට ඉඩ කඩ ලැබේවා. එහෙම හිතලා පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. නමුත් ගැටලුව විසඳුනේ නැහැ. එන්න එන්නම චිත්ත පීඩා වැඩි වුණා. එහෙම වැඩි වෙලා සමහර අවස්ථාවල පැය 24ම අපි මානසික පීඩාවෙන් ඉන්න අවස්ථා එළඹුණා. ඉතින් එහෙම වෙනකොට අපට එක්තරා ප්‍රමාණයකට දහම ගැනත් ප්‍රතිපදාව ගැනත් යම් යම් ගැටලු මතුවුණා මොකද දැන් පින්කම් කරලා කරන ප්‍රාර්ථනාවත් ඉටු වෙන්නේ නැතිනම් එතකොට මේ දහමින් වැහැමියා රැකෙනවා කියලා කියනවා නම් ඉතින් අපි මේ දහමට අනුව කුසල් දහම් කරලා හොඳ ප්‍රාර්ථනාවක් කළාම ඒක ඉටු වෙන්න ඕනනේ. ඇයි ඒක ඉටු වෙන්නේ නැත්තේ? එහෙමත් ගැටලු අපේ මනසට මතුවුණා. නමුත් ධර්මයේ පිළිබඳව කලකිරීමක් ඇති කරගන්නේ නැතිව කොතන හෝ මෙහි වරදක් සිද්ධ වෙලා තියෙනවා කොතනක හරි පටලැවිල්ලක් තියෙනවා ඒක සොයන්නට ඕන කියන අදහසින් අපි නැවත නැවත සිතුවා සෙව්වා කල්පනා කළා අර අපි මුලින් කිව්වා වගේ විවිධ පැතිවලින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට උත්සාහ කළා මොකක් නිසාද මේ ගැටලුව එන්නේ? ඒතකොට බැලූ බැල්මටම අපිට හිතෙන්නේ මේ අනිත් අය කරන කියන සිතන පතන හැසිරෙන ආකාරය මතමයි මට මේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා තමයි මුලදී අපිට පෙනුනේ. ඉතින් ඒ වයසේ නොවේවා කියලා තමයි මේ ප්‍රාර්ථනා කරන්නේ. එහෙම කළාට ඒවා හැම වෙන්නේ නැහැ. හැම මොහොතකම චිත්ත පීඩාවෙන් අපි වෙහෙසටපත් වෙනවා. එතකොට මෙහෙම කාලයක් සොයනකොට කල්පනා කරනකොට ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපට වැටහෙන්නට ගත්තා ඇත්තටම මේ අෂ්ටලෝක ධර්මයේ කරුණු 8ක් තියෙනවා. ඒ කරුණු 8න් 4කට අපි කැමති, ඉතුරු 4ට අපි කැමති නැහැ. ලාභ, යස, ප්‍රශංසා, සැප කියන කාරණා හතරට අපි කැමතියි. අලාභ, අයස, නිന്ദා, දුක කියන කරුණු හතරට අපි කැමති නැහැ. එතකොට දැන් මම මේ පිංකම් කර කර ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? අෂ්ටලෝක ධර්මයේ මම කැමති හතර විතරක් සිදු වේවා, අකමැති හතර සිදු නොවේවා. එතකොට දැන් ලෝකෙන් අඩක් පමණක් මා සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න ඕන. ඊතුරු අඩ ක්‍රියාත්මක වෙන්න එපා. මට ආලෝකේ විතරක් ඕනේ අඳුර වෙන්නට එපා රෑ වෙන්න එපා එළි වෙලාම තියෙන්නට ඕන. අන්න ඒ වගේ කතාවක් තමයි දැන් මෙතන තියෙන්නේ. එතකොට මට කල්පනා වුණා පින්කම් කරලා ප්‍රාර්ථනා කළා වුණත් මේක කොච්චර අඥාන ප්‍රාර්ථනාවක්ද අනුවන ප්‍රාර්ථනාවක් පින්කම් කළා කියලා සඵල වෙන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරන්ගේ දෙපතුල අල්ලාගෙන මේ ප්‍රාර්ථනාව කළා වුණත් සඵල වෙන්නට පුළුවන් ප්‍රාර්ථනාවක් නෙමෙයි. ලෝකය කියන්නේ ලෝකය. එහි යහපත අයහපත සැප දුක ඔක්කොම පවතිනවා. ආලෝකය වගේම අඳුරත් පවතිනවා. දැන් මම මේ ප්‍රාර්ථනා කරන්නේ ඒයින් මම කැමති කොටස විතරක් ලැබිලා ඉතිරි කොටස අහෝසි වෙන්න ඕනේ. ඒක එසේ නොවි තියෙන්නට ඕන. ඉතින් එවෙලෙ මට කල්පනා වුණා කොච්චර දුර්වල චින්තනයක්ද කොච්චර දුර්වල ආකල්පයක්ද අපි තුල මුල් බැසගෙන තියෙන්නේ. ඒ කාරණේ වටහා ගත්තට පස්සේ හිත බොහෝ දුරට සැහැල්ලු වුණා. 150ක් විතර හිත සැහැල්ලු කරගන්නට පුළුවන් වුණා. ඊට පස්සේ තවත් දිගට දිගට කල්පනා කරලා බැලුවා. ඇත්තටම අපේ ජීවිතේ අපි කැමති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. අකමැති දේවලුත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කැමති දේවල් සිද්ධ වෙනකොට අපි සතුටු වෙලා තියෙනවා, ප්‍රමෝද වෙලා තියෙනවා, ප්‍රීතියටපත් වෙලා තියෙනවා, උද්දාමයටපත් වෙලා තියෙනවා. හැබැයි අපට මුළු ජීවිත කාලෙම එක කරුණක් සම්බන්ධව සතුටු වෙවි ඉන්න බෑ. ඒක සතියක් හමාරක් යනකොට ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තවත් ජීවිතේ හොඳ හෝ නරක දේවල් සිද්ධ වෙනවා. අපිට ඒවත් එක්ක යෙදෙන්න සිදු වෙනවා.